समन्ता चक्रवालेषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स සබ්බ මොක්ඛදං ධම්මත් සබන කාලෝ අයං බදංකා ධම්මත් සබන කාලෝ අයං බදංකා ධම්මත් සබන කාලෝ පාරිසුද්ධිපදානි අංගානි තේන භගවතා ජානතා පස්සතාමරහතා සම්මා සම්බුද්දේන සම්මදක්ඛාතානි සත්තානං සුන්දියා සෝක පරිද්දමානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායත්තං අධිගමාය කතමේ තත්තාරෝ සීල පාරිසුද්ධි පදානියංගං චිත්තපාරිතුද්ධිපදානි අංගං දිට්ඨිපාරිතුද්ධිපදානි අංගං විමුක්තිපාරිතුද්ධි පදානි අංගං චී පින්වත්නි ආවේ ධර්ම දේශනා විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. පොය ධර්ම දේශනා ගණ බැලුවත් භාවනා පාඨමාලා වල ධර්ම දේශනා ගණ බැලුවත් විශාල ප්‍රමාණයක් දහස් ගාණක් මේ ශාලාවේ ධර්ම දේශනා පවත්වලා තියෙනවා. අද මේ ශාපෝගිය සූත්‍රය කියන එකෙන් ඩිංගක් කියා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ශාපෝගිය සූත්‍රය කියන මේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඇතුළත් වෙන සූත්‍ර ධර්මයක්. මේක දේශනා කළේ ආනන්දහාමුදුරුවෝ. ඒකං සමයං ආයස්මා ආනන්දෝ කෝලියේසු විහෙර සාපූගං නාම කෝලියාණං නිගමෝ මම ආරම්භ වෙමි එක් කාලයක මේ අනද මහ දරුන් වහන්සේ කෝලිය ජනපදවල ශාපෝගිය කියන ගමේ නියම් ගමේ වැඩ වාසය කළා. නිතර ඇහෙන වචනයක් නෙමෙයි ඉතින් අතකෝ සම්බවුලා සාපෝගියා කෝලිය සුත්තා. යේනාස්මා තේනබ සංකමින්සු. බොහෝ මේ සාපෝගිය ගමේ කෝලිය පුත්‍රයෝ කෝලිය රටේ පුත්‍රයෝ මේ ආනන්ද මහා තෙරුන් වහන්සේ යම් තැනකද එතෙන්ට වැඩම කළා. ඒකමන්තං නිසින්නේ කෝ සාපෝගියේ කෝලිය පුත්ති. ආස්මා ආනන්දෝ ඒතදමු. ඒ සාපෝගිය ගමේ කෝලිය පුත්‍රයෝ ඇවිල්ලා ආනන්ද හාමුදුරුව ඉස්සරහා පිටින් වාඩි වුණාම ආනන්ද හාමුදුරුව මෙහෙම දේශනාවක් කරනවා. චත්තාරි මානේ ව්‍යග්ගපඤ්ඤා පාරිශුද්ධ පදාන්‍යංගානි ව්‍යාග්‍රපද්‍යයමේ මේ පාරිශුද්ධිය ප්‍රධානාංග හතරක් තියෙනවා. බුදුහාමුදුරු දේශනා කළා. ඉතින් ආනන්ද හාමුදුරුව මෙතෙන්දී මේ අයට ආමන්ත්‍රණය කළේ ව්‍යග්ගපජ්ජ කියලා. ව්‍යග්ගපජ්ජ සූත්‍රයකුත් තියෙනවානේ. අහලා තියෙනවද? ව්‍යග්ගපජ්ජ. යග්ගපජ්ජා කියලා ආමන්ත්‍රණය කරේ. ඇයි එහෙම කළේ? මේ යග්ගපජ්ජ කියන්නේ ව්‍යාග්‍රයෙන්ගේ පාදය, පාගියට පාතබූ තැන් වලට කියනවා ව්‍යග්ගපජ්ජ කියලා. මෙහෙම ආමන්ත්‍රණය කළේ මේ කෝලිය ජනපදයේ ওই සාපූගිය කියන ගම ඇදිලා තියෙන්නේ ව්‍යාග්‍රයෙන් යන්නේන පාරකට. ව්‍යාග්‍රයෙන් ගිය මගකළු මේක ඇදිලා තියෙන්නේ. ඒ නිසා ඒ හරියට කියන ව්‍යග්‍ර ව්‍යග්ග පඤ්ඤ කියලා. ඒ ව්‍යංගර පඤ්ඤ කියනනේ ව්‍යංගරයන්ගේ පා තබෝතන් වල නිර්මාණය කළ ගමේ උපන් අයටත් කියනවා ව්‍යංග පඤ්ඤ කියලා. අර ව්‍යංග පඤ්ඤ සූත්‍රය කියන්නේ තෝමම තමයි. ව්‍යංග පඤ්ඤය. දැන් ගමේ උපන් අයට කියනවනේ මොය සමහර විවහාර කරනවනේ. මේ මං අහගෙන ඉතින් ඔය කෝට්ටේ නැන්දා කියලා කියන එකෙන් කියන්නේ මොකද? එයා කෝට්ටේ උපන්න ඒක වාගේ තියෙනවා විවහාර. ඒ වගේ මේ සාපෝගිය ගමේ උපන්න ගම හදලා තියෙන්නේ ව්‍යග්‍රයන් යනේන පාරකයි. ව්‍යග්ග ප්‍රඥ කියන්නේ ව්‍යග්‍රයෙන්ගේ පාරය. ව්‍යාග්‍රයන් යනේන පාරක හදපු හින්දා ඒ ඒකට කියනවා ව්‍යග්ගපච්ච කියලා. ඊළඟට ගමේ ඉන්න අයටත් කියනවා ව්‍යංගපච්ච කියලා. එහෙම විවහාර තියෙනවානේ ගමේ ඉන්න අයට ව්‍යග්ගපච්ච කියන්න පුළුවන්. මේ මම අහලා තියෙනවා දැන් පින්නවලාක්ක කියලා කියන. පින්නවල කියන්නේ ගමක්. ඒ ගමයි ගමේ උපන්න එක්කෙනාට කියනවා පින්නවල අක්ක කියලා. මේ වගේ මේකක්. යග්ග පජ්ජ කියන්නේ ව්‍යග්‍රයන්ගේ යන්නේන ගමන පාරේ හදාපු ගම ව්‍යග්ග පජ්ජ. ඒ ගමේ උපන්න අයටත් කියනවා ව්‍යග්ග පජ්ජ කියලා. ඒකයි මේ විදිහට ආමන්ත්‍රණය කරේ. ව්‍යග්ගපච්ච සූත්‍රය කියලා එකක් තියෙනවනේ අහලා ඇති මේ පින්වතුන්. ඒක ඒක කියන්නේ තෝකම තමයි. ව්‍යග්‍රපච්ච කියලා කියන්නේ ව්‍යාග්‍රයෙන් යන්නේන පාරේ හදාපු ගමේ නිර්ගොඩ නඟු ගමේ උපන් අය කියන තේරුම තමයි ව්‍යග්‍රපච්ච. සත්තාරිමාන යග්ගපජ්ජා පාරිශුද්ධ පදානියං ඥානෙ ව්‍යාග්‍රපජ්ජයනේ මේ පවිත්‍රතාවයට අවශ්‍ය කරන ප්‍රධාන අංගය හතරක් අනාරම්භ වෙන්නේ එමය පාරිශුද්ධි භාවයට අවශ්‍ය වෙන ප්‍රධාන අංගය හතරක් මොනවද මේවා? තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්මදක්ඛත් දක්ඛාතායි ඒ භාග්‍යවත්තු අරහත්තු සියල්ල ගන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කළ කාරණා හතරක්. එකෙන් අදහස් කරන්නේ ඒකයි. තේන භගවතා ඥානතා පස්සතා අරහතා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මනාකොට දේශනා කළා පාරිශුද්ධ ප්‍රධානංගිය හතරක් මේ දේශනා කරන්නේ. ඉතින් මේ ආනන්ද ආන්දරෝ යමක් දේශනා කරනකොට අනික් කාටදී විශේෂත්වයක් තියෙනවා. ආනන්ද ආන්දරෝනේ ධර්ම භාණ්ඩාගාරික ඔක්කොම ධර්මයේ දන්නේ උන්වහන්සේ. සේරමය සූත්‍ර පිටකයේ ඔක්කොම ආනන්ද අඳුරෝ තමයි මේ ධර්ම සංගායනාවේදී කියලා කියලා තියෙන්නේ. උන්වහන්සේ තමයි ධර්ම භාණ්ඩාකාරය. ඊළඟට මේ පාරිශුද්ධ පදානංගය හතර ගැන පස්සේ කියලා විස්තර කරලා දෙනවා. ඉතින් ඒකේ ආනිසංස භගේකුත් මුලින්ම දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා කියනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කළ පාරිශුද්ධ ප්‍රධානංගිය අතරක් මොනවද ඒකේ ආනිසංස ඊළඟට දේශනා කරනවා සත්තානං විසුද්ධිය මේ සත්වයන්ගේ හිත පිරිසිදු කර ගැනීමට දැන් ඔය ආනිසංස ටික තියෙනවා මේ කියවෙනකොට මේ පින්වතුන්ට මතක් වෙයි කොහෙද මොකේද මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ තොයානිකාන්ත ටික තමයි. සත්තානං විසුද්ධියාන පළවෙනි ආනිසංසය. සත්‍යයන්ගේ පිරිසිදු වීම පිණිස මොනවද මේ සත්‍යයන්ගේ සුද්ධ කරන්න පිරිසිදු කරන්නේ? හිත සත්‍යයන්ගේ චිත්ත පාරිශුද්ධිය. හිත පිරිසිදු කර ගැනීම පිළිබඳ. මේ කය පිරිසිදු කරන්න බෑ. මේ මහා මේරු පර්වතයේ තරම් සබන් කැටයක් අරගෙන මහා මුහුද තරම් වතුර ගොඩක් අරගෙන මේ ශරීරයේ හේතුවත් පිරිසිදු වෙන්නේ කොහොමද පිරිසිදු වෙන්නේ කුණු කුණුමක් පිරිසිදු වෙන්නේ නැහැ කොහොමදවත් පිරිසිදු කරන්න බෑ මොනවද පිරිසිදු කරන්න පුළුවන් හිත චිත්ත පාරිශුද්ධිය ඒකට අනේක දේශනා කරන සත්තානං විසුද්ධිය සත්‍යයෙන්ගේ හිත පිරිසිදු කරගන්න කාය පිරිසිදු කළාට හරියන්නේ කොච්චර නෑවත් සුවඳ සබංග ඔය තරම් දහසට දෙතුන් පාර නාලා කියලා සුද්ධ පවිත්‍ර කළා හරියන්න. හිත ඕන සුද්ධ කරා. මනෝයන්ද සුද්ධ කරන්නේ කෙලෙස් ධර්මයන්ගේ. හිත කිලිටි කරන ධර්ම තියෙනවානේ මහා ගොඩක්. මහා ගොඩක්. ඔයයන් තමයි පිළිසුදු කරන්නේ. කොට පළවෙනි ආනිසංසය තමයි මේකේ සත්තානං විසුද්ධියා සත්‍යයෙන්ගේ හිත හොඳට පිරිසිදු කරගන්න. ඊළඟට මදාරණවා ශෝක පරිද්දවාණං සමතික්කමාය. ශෝක කිරීම, හඬා වැළපීම සේරම නැති කරගන්න. ශෝක කරනවා කියන්නේ මේ හදවත ඇතුලේ ඇති වෙන නිකන් ගින්න වගේ එකනේ. ශෝකය කියන්නේ ප්‍රියවස්තු නැතිවීමෙන් හදවතේ පපුවේ ඇති වෙනවා මහ ගින්නක් දැවෙන එකක් වගේ. අන්න ඒකට කියනවා ශෝකය කියලා. ඒක නැති කරන්න පුළුවන්. ඒ සංතති අමාත්‍යයට හම්බුණානේ දවස් හතක් රජකම. ලස්සන දක්ෂ නළඟනකුත් දුන්නා. දවස් 6ක්ම සැප වෙනදලා හත් වෙනි දවස්. අතා පිට ඉන්න ගමම්ම බුදුරජාණන් වහන්සේට අධ්‍යකෝසෝල වැඳගෙන ගියා උයන්කෙදියට. ඒ නලගන දැන් මේ ටිකේ නටන්න ඕන හින්දා වැඩි කෑවෙන්නේ නැහැ. ඉතින් උයනට ගිහිල්ලා නටනකොට වේදිකායම මේ නලගන මැරිලා වැටුණානේ. මෙයාගේ ප්‍රිය වස්තුව. ඉතින් ඊට පස්සේ ශෝකයටපත් වුණා. ශෝකය කියන්නේ ඒක තමයි. ඔය අදත් වෙනවනේ එහෙම. තමන් ඊටාම ප්‍රිය කරන වස්තු නැති වුණාම ඇති වෙනවා ශෝකය. අදවසේ නිකන් පිච්චෙන්න මේ දැවිල්ලක් දින්නක් වගේ. ඒක තමයි ශෝකය කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ආවනේ ඇවිල්ලා හිටන් ධර්ම දේශනා කළා. අර රජාඳුන් පිටින් රහස් වුණා ඔක්කොම ඉවරයි ශෝකේ. ඔක්කොම ශෝකේ ඉවර වුණා. පරිද්දව කියන්නේ අඬනවා වැළපෙනවා නාංගාන්තිය කියා අඬනවා වැළපෙනවා. ඒවත් නැති වෙනවා. ඒක පළවෙනි අංකය තමයි පටාචාරා. මගේ දරුවන් දෙන්නත් නැති වුණා, ස්වාමියාත් නැති වුණා, අම්මයි තාත්තත් නැති වුණා, සහෝදරයෙක් නැති වුණා, ඔක්කොම එක දවසේ නැති වුණානේ. අඬ අඬ වැළපි වැළපි හැමතැනම පිස්සියක් වගේ දුවවෙත්තනේ. ඉතින් අන්තිමට බුදුහාඳුර ළඟට ඇවිල්ලා බණ අහලා තමයි ඒක නැති කරගත්තේ. ඒ වගේ ශෝක විහඬා වැළපීම ඔක්කොම නැති වෙලා යනවා මේ කියන කාරණා ටිකේ ආනිසංස තමයි. දුක්ඛ දෝමනස්සානං අත්තගමාය. දුක් දුම්නස්. සේරම නැති වෙන්න. සේරම නැති කරගන්න. තිස්සහාමඳුරෝ දුක් නැති කරගත්ත බව සඳහන් වෙනවා. සිස්තහාඳුරුවන්ව මරන්නාවනේ පිටින්දගේ මේ මේ මොකක්ද හේකට ඇවිල්ලා හිටන් කිව්වා මට මම උදේ වෙනකම් මාව බේරන්න කිව්වා. කවුද ඇහුවා අප වෙන්නේ? මම අපයක් යන්නම් කියලා හිටන් ලොකු ගලක් අරගෙන උකුල් ඇටේ කඩලා දැම්මා. දැන් යන්න බෑනේ. ඉතින් අප වෙලා හිටන් උදේ වෙනකන් හිටියා උදේ වෙනකොට අර වේදනාව අරමුණු කරගෙන තාත් වුණා. ආයෙත්ෙන් කායික දුක් මානසික මොකක්වත් ඇති වෙන්නේ. දෝමනස්ය කියන්නේ නිකන් හිත නරක් වෙන්නේ අන්න ඒක තමයි. ඒ සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍ර දිවගනම් 10000ක් සමග උයන් කෙලියට ගියානේ 500ක් මල් නෙලනවා 500ක් මල් ගොතනවා. ගස් වලට නැගලා දී කිය කියා මේ 500ක් මල් නෙලනවා. ටික වෙලාවක් යනකොට මේ අඬ නැතුව ගියා. බැලුවා කෝ කියලා ගිහිල්ලා මේ ඉපදිලානේ නිරය ඉපදිලානේ. දැන් මේ දෙවිලෝ ප්‍රාර්ථනා කර කර භාවනා කරනවා අපි ඕකට දන්නේ නැහැ. <laughs> ඊළඟට බැලුවා Tamanටයි අනිත් පිරිසටයි මොකද වෙන්නේ කියලා. බැලුවාම දින හතක් මිනිස් ලෝකේ දින. ඒ කාලේ දින හතක් නේ මිනිස් ලෝකේ දින හතක් යනකොට ඒගොල්ලෝ තතෙන්ටමයි යන්නේ. ඉතින් හිත නරක් වුණානේ ඇහිල්ල මහ රෑ ආවනේ බුදුහාඳුරෝ යාගෙන ඇහිල්ලා දිග විස්තරයක් තියෙන. ඉතින් ඇහිල්ලා මේ කාරණා කිව්වාම බුදුහාඳුරෝ ධර්ම දේශනා කළාම සුබ්‍රාහ්ම දිව්‍ය පුත්‍රයයි දිවංගනම් 500යි සෝවාන් වුණානේ. ඒගොල්ලොත් ඉතින් ධම්නස් ඔක්කොම ඊට පස්සේ නැතිලා යනවා. තුන්වෙනි ආනිසංසය ඥායස්ස අධිගමාය. ඥාය කියන්නේ ආර්ය මාර්ගයට. ආර්ය අෂ්ටාංග මාර්ගයට ඥාය කියලා නමක් ආර්ය මාර්ගයේ අවබෝධ කර ගැනීම, ආර්ය මාර්ගයේ හිතේ පහළ කර ගැනීම සඳහා උපකාර වෙනවා ඒක ඥානසත්. මේවා හුඟක් විස්තර කළ යුතු දේවල් තින් වෙලාව ඇටියට යන්තම් කෙටියෙන් කියලා දෙනවා. අන්තිම එක තමයි නිබ්බානස්ස සත්‍ය ක්‍රියාව. නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා තව ආනිසන්ත පහයි. මේ ප්‍රධානාංගය හතරේ ආනිසංස පහක් තියෙන බව ආනන්ද හාමුදුරුවනේ වදාරන්න පංචානිසංසය කතමානි චත්තාරි මොනවාදේ ප්‍රධානාංගය හතර සීල පාරිශුද්ධි පදාණයංගං චිත්ත පාරිශුද්ධි පදාණයංගං දිට්ඨි පාරිශුද්ධි පදානියංගං විමුක්ති පාරිශුද්ධි පදානියං ඔන්න ඔය හතර. සීල පාරිශුද්ධි ප්‍රධානියංග. චිත්ත පාරිශුද්ධි ප්‍රධානියංග. දිට්ඨි පාරිශුද්ධි ප්‍රධානියංග. විමුක්ති පාරිශුද්ධි ප්‍රධානියංග. අන්න ප්‍රධානංගය හතර. ඒක එක එක බලනකොට අපට තෝරගන්න පුළුවන් මොනවද කියලා මේ කතමන්ත ව්‍යග්ගපඤ්ඤා සීල පාරිශුද්ධි පදානියං අව්‍යාග්‍රපද්දේනි ඒ ව්‍යාග්‍ර පද්දේ කියන්නේ ගමේ උපන් ආයතනෙ ආමන්ත්‍රණය කරන්නේ ව්‍යාග්‍රපද්දේනේ මොකද්ද මේ සීල පාරිශුද්ධි ප්‍රධාන අංගය කියලා කියන්නේ. ඔන්න එක එක වෙන්කොට තේරුම් කරලා දෙනවා. සීල පාරිශුද්ධි ප්‍රධාන අංග. කවිතර කළා දෙනවා හිත ව්‍යග්ගපඤ්ඤා වික්කු සීලවා හෝති. ඔය හැමතැනම තියෙන කොටසක් තමයි. පාතිමොක්ක සංවරතව සම්මුතෝ විහෙරති. ආචාරගෝචර සම්පන්නෝ අනුමත්තේසු අඤ්ඤේසු බය දස්සාමි. සමාදාය සික්කති සික්ඛාපදේ ව්‍යාග්‍රවද්‍යයනේ මේ ශාසනයේ භික්ෂුව සිල්වත් වෙනවා. පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙර. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත වෙලා වාසය කරනවා. භික්ෂුන් වහන්සේලාට තියෙනවානේ ප්‍රාතිමෝක්ෂ සංවරය කියලා එකක්. ඒකෙන් යුක්ත. ආචාර ගෝචර සම්පන්නෝ භික්ෂුන් වහන්සේලාට අයිති ආචාර සම්පත්තිය විස්තර කරන්න වෙලාව නෙමෙයි. ගෝචර සම්පන්න. කල්යාණ මිත්‍රයන් අසු කිරීම කල් කර්මස්ථාන වලින් වෙන්න වී වාසය කිරීම. ගෝචර සම්පන්න. අනුමත්තේසු වජ්ජේසු භය දස්සාය. ස්වල්පෝ වරදේ භය දකමින් වාසය කරනවා. මේක තමයි සීලය. ඔබට ගිහිපින් වතුන්ට මොකක්ද කරන්නේ? ඔය භික්ෂුන් වහන්සේලාගේ වශයෙන් ඔය දේශනා ගිහිපින් වතුන්ට ප්‍රාතිමෝක්ෂ සම්වර සීලයක් නැද්ද? ප්‍රාතිමෝක්ෂය. පාතිමොක්ඛ කියන මේ පද දෙකේ නොයෙක් තේරුම් තියෙනවා. සාමාන්‍ය තේරුමක් තමයි මේ සතර ආපාදුකින් මුදමනම කියන තේරුම. සතර ආපාදුකින් මුදෝන සීලය තමයි ප්‍රාතිමෝක්ෂ සංවර කියන්නේ. ඒක දැක්කනම් කවුරු හරි සතර ආපාදුකින් මෙදෙන්න පුළුවන්. සීලවන්තයන්ට ආනිසංසය ලැබෙනවා. අන්න එතකොට ගිහිපින් උතුන්ට ගිහිපින් උතුන්ගේ පංචශීලය තමයි ප්‍රාතිමෝක්ෂ සංසීලය. සතර ආපාදුකින් මුදවන සීලය. ඒ පංචශීලය වැඩි ගානකට නොගත්තට ඔක හරි බලවත් එකක් ප්‍රබල එකක් තමයි යෝ පංචශීලයේ හරියට රැක්කනම් සතර අපාදුකෙන් මිදෙන්න පුළුවන් කියන එක නේ කියන්නේ ප්‍රාතිමෝක්ෂ කියන්නේ ඒකයි කවුරු හරි මේ පංචශීල ස්ථිරව හොඳට රකින්නවා නම් ඒ අයට පුළුවන් වෙනවා සතර අපාදුකෙන් මිදීම බලන්නකො කොච්චර ආනිසංසයක්ද කියලා. හරියට කරනවා නම් අපේ අය හරියට කල්පනාකාරීව කරන්නේ නැති එක තමයි වැඩි. හරියට කරනවා නම් විශාල බලයක් තියෙනවා මේ පංචශීලයේ. ප්‍රාතිමෝක්ෂ සතරපාදුකෙන් මුදවන සීලය. ඉතින් අෂ්ටාංග සීල දස සීල ගැන කියන්න ඕනේ නැහැ පංචශීලයේ එහෙමනම්. ඒ පෙන්වතුන්ගේ පංචශීලයේ ඉඳලා තේරම සිල් ප්‍රාතිමෝක්ෂ සතර ආපාදිකුන් මුදෝන සීල තමයි. ඉතින් මෙන්න මේක තමයි සීලය ඊළඟට දේශනා කරනවා ඉති ඒව රූපෙන් සීල පාරිසුද්ධ අපරිපූර්ණං වා පරිපූර්ණස්සාමි පරිපූර්ණං මා තත්ත තත්ත පඤ්ඤාය අනුග්‍රහිස්සා ඔය කාරණා දෙකක් මේ ශීලය සම්පූර්ණ වෙලා නැතිනම් ඒක සම්පූර්ණ කිරීම ඔන්න සාමාන්‍ය ගිහිපින්වතුන්ටත් හරිම ප්‍රයෝජනයි තමන්ගේ ශීලය හරියට සම්පූර්ණ වෙලා නැතිනම් ඒක සම්පූර්ණ කියනවා. අනිත් පැත්තෙන් තත්ත තත්ත පඤ්ඤාය අනුග්‍රහස්ථාන. ඒ තන නුවණෙන් අනුග්‍රහය දක්වනවා කියලා. ඒ නුවණෙන් අනුග්‍රහය දක්වනවා කියලා කියන්නේ විදර්ශනා ඥාණයෙන් උපකාර කිරීම කියන එකයි. මට විදර්ශනා ඥානය. ශීලය මේ වගේ ශීලයක් සම්පූර්ණ වෙලා නැතිනම් මේක කොහොමද සම්පූර්ණ කරගන්න කියලා වන්න හිතනවා. සම්පූර්ණ වෙලා නම් සත්‍ය දත්ත වඤ්ඤාය අනුග්‍රහය අනුවණින් ඒකට උදව් කරනවා. ආධාර කරනවා සීලයට නුවණේ විදර්ශනානුව අනුග්‍රහස්ථාමේති තත් ඡන්தோච ඡන්දය ඡන්ද කියලා කියන්නේ කැමැත්තනේ දැන් ඔය සාමාන්‍ය රටවල දැන් ඡන්ද කාලය යන්නේ ඡන්ද කියන්නේ තමන්ගේ කැමැත්ත. කාට හරි තමන් කැමති. ඒ කැමැත්තට ලකුණු ගන්න ඡන්දය. දැන් මේ ඡන්දය මේකක් නෙමෙයි. ඡන්දය කියනවා තියෙනවා දෙආකාරයක. එකක් තමයි තණ්හා ඡන්දය අනෙක තමයි කුසල ඡන්දය කියලා. දැන් යම් යම් දේ ලබා ගන්න බලාපොරොත්තු වෙනවන්නේ තණ්හාස්කන්ධ කැමැත්ත විභාගයෙන් සමත් වෙන්න රැකී රක්ෂා ගන්න ධන සම්පත් ලබා ගන්න යාන වාහන නොනානා ප්‍රකාර දේවල් අපේක්ෂා බලාපොරොත්තු වෙනවට කියන්න පුළුවන් තණ්හා ඡන්දය මේ කියන්නේ හැම එකක් නෙමෙයි කුසල ඡන්ද ඒකට කියන්නේ කුසල ඡන්දය. කුසල් යහපත් දේවල් ඉදිරියට ගෙන යාම සඳහා තමන්ගේ හිතේ ඇති වෙන කැමැත්ත උමනාව. ඒකට කියනවා කුසල ඡන්දය කියලා. ඒක තමයි මෙතන අදහස් කරන්නේ කුසල ඡන්දය. ඊළඟට ඡන්தோච වායාමෝච. ව්‍යායාමය මොනවටද අර ශීල පාරිශුද්ධිය ඇති කර ගැනීම සඳහා උමනා කරන ව්‍යායාමය කරන්න වායාම උත්සාහෝ උත්සාහය ඒකට උත්සාහ කරනවා ඊළඟට උස්සෝල්හි කියලා පදයකට ඒකෙනු කියන්නේ අරගම තමයි බලවත් උත්සාහය අපපටිවාණේත අපපටිවාණේ කියන්නේ තමන්ගේ බලාපොරොත්තුව සඵල වෙනතුරු නවත්තන්න නෑ කියලා ගන්න දීර්ය. ඒකට කියනවා අපපටිවාණ කියලා. සතිච්ච සම්පජඤ්ඤං සිහියයි නුවණයි. ඔන්න ඔය ටික. එතකොට සීල පාරිශුද්ධ පදහණංගිය කියලා කියන්නේ අර කියාපු ඇටියට සීල භික්ෂුන් වහන්සේලාගේ නම් අර ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. මේ පින්වතුන්ගේ පංච සීල අෂ්ටාංග සීලය. ඉතින් මේ විදිය මේ සීලයක් සම්පූර්ණ වෙලා නැතිනම් සම්පූර්ණ කරගන්න ඕන. අන්න ඒකට තියෙන ඡන්දය. ඒක සම්පූර්ණ වෙලා නම් විදර්ශනා නුවණින් ඒකට අනුග්‍රහය දක්වන්න උපකාර කරන්න. ඒ ගැන තියෙන ඡන්தோච්ච වායාමෝච්ච උස්සාහෝච්ච උස්සෝල්ලිච්ච අපපටිවානේ පද ගණනාවකින් කියන්නේ ඒකයි. සත්‍ත්‍ය සම්පජඤ්ඤය. සිහියයි නුවණයි. ඔය පද පේරියෙන්ම ගියා පිටික වමනා කරනවා මොනවටද මේ සීල පාරිශුද්ධි ප්‍රධානියන්ගේ හොඳට අදාළන්නේ. ඔය පළවෙනි එක තමයි. සීල පාරිශුද්ධි ප්‍රධානියන්ගේ. ඊළඟට දේශනා කරනම ආනන්ද හාමුදුරුවෝ අතමන්ත ව්‍යග්ගපජ්ජා චිත්තපාරිශුද්ධි ප්‍රදානියංක ව්‍යග්ගපජ්ජා කියන එක දැන් තෝරලා දුන්නානේ තේරෙනව නේද? ඔව් ව්‍යාග්‍රයන් යන්නේන පාරේ ගමක් ඇතිවා. ඒ ගමේ උපන් ආයත කියන ව්‍යග්ගපජ්ජ කියලා. අර ව්‍යග්ගපජ්ජ සූත්‍රය කියලා එකක් තියෙන්නේ. ඒ අදහසත් ඕකම තමයි. ව්‍යාග්‍රයෙන් යනේන පාද ගමක් ඇදුවා කෝලිය රටේ තාපූගිය කියලා. ඒ ගමේ අයට කියනවා ව්‍යාග්‍ර පංච කියලා. මොකද ව්‍යාග්‍රයන් යන පාරේ හදාපු ගමේ උදවිය කියන තේරුම තමයි. සුත්තංගාමං මහෝගෝ මච්චු ආදාය පාලි භාෂාව තියෙන ඒවා. නිදිගත් ගමක් මූදට ගතාගෙන යනවාගේ මායාව ධාම යනවා කියලා. ගම් නිදාගන්නේ නැහනේ නේද? ගම් නිදා ගන්නවද? නෑ. ගමේ මිනිස්සු නිදාගන්නේ. අර විදුඩබ කුමාරයාදී අය ගංගායිනේ නිදාගෙන ඔක්කොම ගතාගෙන ගියානේ. මේ ගම නිදා ගන්න ගමේ අය තමයි නිදාගන්නේ. ඒකෙන් අදහස් කරන්නේ ඒකයි. ගම කියන එකෙන් අදහස් කරන්නේ ගමේ අය. සමේ මිනිස්සු ව්‍යාග්‍ර පංච කියන එකනොත් අදහස් කරන්නේ ව්‍යාග්‍රයෙන් යන්නේන පාරේ අදාපු ගමේ මිනිස්සු කියන එක. සාවල හඳුරොත් කියන්නේ ආසාව විජය බා පිරිවෙන කියන බණ. විජය බා පිරිවෙන කියන බණ අහන පිරිවෙනට බණ කිව්ව හැද්ද? බෑනේ. විජය බා පිරිවෙනේ ඉන්න එක්කෙනා කියන බණයි මේ කියන්නේ. ඒකයික තේරුම. ඊළඟ තමයි මෙතනත් ව්‍යග්ගපජ්ජ කියන්නේ ව්‍යාග්‍රයෙන් යන්නේන පාරේ ගමක් හැදුවා ඒ ගමේ අයට කියනවා ව්‍යග්‍රපජ්ජ කියලා. ඒකයි ඔක තේරුම. ඉතින් නැවත එකන්න කතමන්ත ව්‍යග්ගපඤ්ඤා චිත්ත පාරිශුද්ධි පදානියං චිත්ත පාරිශුද්ධි ප්‍රදානියං සිත ව්‍යග්ගපඤ්ඤා වික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රේසිතකම් පඨමඥානං උපසම්පච්ච කියලා. ඔන්න ඔය කොටසට තියෙන්නේ ඔය දාන ධාන හතර. ඉතර අහනව නේද? ධාන හතර. පළවෙනි ධානය දෙවෙනි ධානය ඒ පාලියෙන් කියනකොට පඨම ඥාන, ဒုတိ ය ඥාන, තතිය ඥාන, චතුර්ථ ඥාන. සිංහලෙන් කියනකොට පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. මෙතන චිත්ත පාරිශුද්ධිය හැටියට වදාළ මේ ධාන හතර. කොට පළවෙනි ධානය විතරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග කීයද? පහතර නෙමෙයි පහයි. අංග පහකින් යුක්තයි. ඊළඟට දෙවෙනි ධානය මොකක්ද? ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග තුනකින් යුක්තයි. විතරක විචාර නැති වෙනවන දෙවෙනි ධානයේ. ඒක නැති වෙනවා. දකට දෙවෙනි ධානය ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග තුනෙන් යුක්තයි. ඔබ මතක නැද්ද? කිව්වට මතක නෑ නේද? තුන්වෙනි ධානය ප්‍රීතිය නෑ. එතකොට සුඛ ඒකාග්‍රතාව කියන අංග දෙකෙන් හරි ප්‍රණීත ධානයක් තමයි තුන්වෙනි. සුඛයයි ඒකාග්‍රතාවය. ඒකට සමවැදුනාම ඉතින් කොහෙද දන්නේ නැහැ. ඉතින් 아무ත ලෝකෙක තමයි ඉන්නේ. කොදුම සුවයක් ඉතින්. ඒ වචන වලින් කියන්න බැරි සුවයක් තමයි. සුඛ ඒකාග්‍රතාව තුන්වෙනි ධානය. යන්තං අරියා ආදික්ඛන්ති සතිමාසුක විහාරීති කියලා පදේ වේදයකුත් තියෙනවා. ආරියෝ වර්ණනා කරන තුන්වෙනි ධානයට පැමිණිච්ච පුජ්‍යලයා කියලා. ඊළඟට හතරවෙනි එක ඒක සුඛය නෑ. ඔකට ඒකාංගයයි. ඒකාංගතාවයෙන් ඔන්න ඔය හතර තමයි ධාන හතර කියන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධාන හතර. බොහොම සුවදායක. හරිම සුවදායකයි. ඉතින් කියලා ඒ වචන වලින් කියන්න බැරි තරම් සුවදායක බොහොම හොඳ නිර්ආමිත සුඛයක් තමයි. ප්‍රථම ඥානයේට සම්වදුනාම දැන් ඔය උපාසකම් වල ඉන්දියාම් පොළට හරි මොනවට හරි පිටි අරගෙන වතුර දාන අනනවනේද ගලවම් කළා. ඒක අනල ගුලියක් කළාම ඔගේ වතුර ගෑවිච්ච නැතිද නක් හැමතැනම වතුර ගෑවිලා. ඒ වගේ ප්‍රථම ඥානයට සමවැදුනාම ඒ සුවය කියන එක ශරීරයේ නැති තැනක් නෑ. මුළු ශරීරේම පුදුම සුවයකින් යුක්ත වෙනවා. දිශාන විලක වතුර පිරීලා තියෙනවා. පිටින් වතුර එන්නෙත් නෑ පිටට යන්නෙත් නෑ මේ උඩින් වහිනවා. ඉතින් අර විලේ ජලය යූරු වල තෙරපිලා ගෑවිලා ස්පර්ශ වෙලා තියෙන. ඒ වගේ දෙවෙනි ධානයේට සමවැදුනහම ඒ සුවයෙන් පුදුම ස්පර්ශ පුදුම සුවයක් තමයි. පුදුම සුවයක් අර විලේ වතුර ටික යූරේ ස්පර්ශ සීතල ජලයේ ස්පර්ශ වෙලා තියෙනවා බොහොම හොඳ සුවයක්. දෙවෙනි ධානයේ බුදුහාඳුරෝ දේශනා කළා කියන උපමා තමයි. තුන්වෙනි ධානය නෙළුම් මානෙල් මල් වෙන දේවල් වතුර ඔබාට ලැබුවාම මල එහෙම් පිටින්ම සීතල ජලයේ ගිලිලානේ. ඒ වගේ තමයි තුන්වෙනි ධානයට සමවදුනාම සුඛයේ ගිලිලා වාසය කරන්නේ. ආ වචන වලින් කියන්න බෑ. හතරවෙනි ධානයේ හොඳට සීතල ජලයේ නාලා කවුරු හරි කෙනෙක් ඔළුවේ හේතම් පොරවා ගන්නවා සුදු වස්ත්‍රයක්. ඒක මේ ඍතු ගුණය අනුවයි ඒක කියලා කියන්නේ. මුළු ශරීරයේම ඍතු ගුණය එනවා. ඒ වගේ තමයි හතරවෙනි ධානයේ සුවය. ඒක හරියට තියෙනවා විස්තර මේ ධාන හතර තියෙන සුවය. නිරාමිත සුවය වින්දට ගමන් නැති නිරාමිත සුවය තමයි. ශෝක තමයි චිත්ත පාරිශුද්ධිය කියන්නේ. කොහොමද නීවරණ ධර්මයන් ප්‍රහාණය වෙලා. පළවෙනි ධානයෙන් නීවරණ පහ ප්‍රහාණය වෙනවා. දෙවෙනි එකෙන් විතරක ਵਿਚාර ප්‍රහාණය වෙනවා. තුන්වෙනි එකෙන් ප්‍රීතිය ප්‍රහාණය වෙනවා. හතරවෙනි එකෙන් සුඛය ප්‍රහාණය ඉතින් ඒව රූපයෙන් චිත්ත පාරිශුද්ධියෙන් අපරිපූර්ණෙන් වා පරිපූර්ණස්සාමි පරිපූර්ණෙන් වා තස්ස දස්ස පඤ්ඤාය අනුග්ගයස්සාමේති සත්‍ය චන්දෝච ව්‍යායාමෝච උස්සාහෝච උස්සාල්ලේච අපපටිවානේච සච්චිත සම්පජඤ්ඤන්ත ඉදං ඔච්චති වියංගපජ්ජා චිත්ත පාරිශුද්ධි පාදානියංග මේ විස්තර කරපු මේ විදිය මෙන්න මේ චිත්ත පාරිශුද්ධිය ලබාගෙන නැත්නම් ලබා ගැනීමට කරන උච්ඡන්දය කැමැත්ත උස්සාය වීරිය සීය නුවණ ලබාගෙන තියෙනවා නම් ඒකට ඒක නුවණින් අනුග්‍රහයක් වීම වශයෙන් කරන ඡන්දය කැමැත්ත වීරිය ආදී මේ ගුණ ටික මේක තමයි චිත්ත පාරිශුද්ධි පදානියංග කියලා වදාළේ. කොට දැන් දෙකයි. ඊළඟට ආනන්ද හඳුරෝ අදාරණ කතමංච ව්‍යග්ගපඤ්ඤා දිට්ඨි පාරිසුද්ධි පදානියංගම් ව්‍යාග්‍ර පද්‍යයනේ දිට්ඨි පාරිසුද්ධි ප්‍රධානංගේ මොකක්ද? ඉදපි ඉද ව්‍යග්ගපඤ්ඤා බික්ඛු ඉදං දුක්ඛන්ති යතා භූතං පජාන අයං දුක්ඛ සමුදයෝති යතා භූතං පජාන අයං දුක්ඛ නිරෝධෝති යතා භූතං පජාන අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථාභූතං කරගාන. ඔක නිතර අහන එකක් නේද? චතුරාර්ය සත්‍ය. ඉදන් දුක්ඛන්ති යථාභූතං පජ. මේ දුකයි කියලා සත්‍යාකාරයෙන් අවබෝධ කරගන්න. මොකද්ද දුක කියන්නේ? දුක කියන්නේ මොකද්ද? කල්පනාව නැද්ද? බුදුහාමුදුරුවෝ කෙටියෙන්ම දුක කියලා කියේ මොකක්ද? සංකෙත්තේන පංචෝපාදානස්කන්ධා දුක්ඛවන්න කෙටියෙන්ම නාංගම් කිව්වා කිව්වා 12ක් විතර මේක ඉවරයක් නැහැ. පස්සේ සම්පින්දණය කළා මහණෙනි කෙටියෙන්ම කියනවා නම් පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා දේශනා කරා. එතකොට ඉදන් දුක්ඛන්තේ යතහ භූතං පජානාතන ලොකු අරසයක් තියෙනවා. මේ දුකයි කියලා තත්වාකාරයෙන් දකිනවා. මොකද්ද? දකින්නේ පංච උපාදානස්කන්ධය දුකයි කියලා දකිනවා. මේකේ මුලින්ම ඇතිවෙන එක දුක තමයි ජාති දුක. අවසානයේදී ඇතිවෙන එක තමයි මරණ දුක. ඒ අතරදී ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අප්‍රිය සම්ප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග ඊළඟට ඉච්ඡා විකාශ කියන කැමැති දේ නොලැබීමේ දුක. ඔය ටික ඔක්කොම අතරමැදදී අම ඒ නිසා කෙටියෙන්ම ගන්නකොට දුක නම් මේ පංච උපාදානස්කන්ධයම තමයි. කොහෙන් බෙදලා බැලුවත් ඕක තෝරගන්න බැරි කමනේ වැඩි. අපි තාමත් මේ කරක් ගහන්නේ මොකද? ඕක තෝරා ගන්න බැරි වුණා මෙච්චර කාලයකට. පංචෝපාදානස්කන්ධේ දුකයි කියලා නියම හැටියට තේරුම් ගන්න බැරි වුණා මොනව කළා. ඕගොල්ලෝ තාමත් මේ කරකැවෙන්නේ. හරියට තේරුම් ගත්තේ නැත්නම් තව ඉදිරියට ඔය කරකැවිල්ලම තමයි. පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් තේරුම් ගන්නවා අන්න ඒකයි මේ කියන්නේ යථා භූතං පජානාති කියලා මේක අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් එහෙම තේරුම් ගන්නවා ඒක තමයි යථා භූතං පජානාති අනිත්‍යයි මේක වහවහ වෙනස් වෙලා යනවා දුකයි දුක වුණාට තේරෙන්නේ ඔකනේ බඩේ අනාත්මය සදාකාලිකයි කියලා තමන්ගේ වශයේ පවත්ව ගන්න කියලා මේක මොකක්වත් නැහැ අසුභයි එස්ලොම් සෙම්සොටු ආදී මේ පිළිකුල් කටයුතු කොටස් 32කින් ඇදලා තියෙන 85යි. ඉතින් ඔය විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් නුවණින් හොඳට දකිනවා නම් මේක තමයි යථා භූත ඥාන දර්ශනය. එහෙම දකිනවා. අයං දුක්ඛ සමුදයෝති යථා භූතම් විස්තර කරන්න වෙලාව නෙමෙයි. මේ දුක් නැති පිළි දුක් ඇති කරන හේතුවයි කියලා නුවණින් දකිනවා. අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති. මේ දුක් නැති කිරීමයි කියලා නුවණින් දකිනවා. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං මේ දුක් නැති කිරීමේ මගයි කියලා එකක් නුවණින් දකිනවා. මෙන්න මේක තමයි ඉදං මුච්චති යග්ගපච්ඡා දිට්ඨි පාරිශුද්ධ පදානය. ව්‍යාග්‍ර වද්දේනේ ditthi පාරිශුද්ධිය කියන්නේ මෙන්න මේක. ditthi පාරිශුද්ධිය. ඉති ඒව රූපෙන් ditthi පාරිශුද්ධින් අපරිපූර්ණං වා පරිපූර්ණස්සාමි. පරිපූර්ණං මා තත්ත තත්ත පඤ්ඤාය අනුග්‍රහස්සාමීති තත්ත. ඡන්தோච වායාමෝච උස්සාවෝච උත්සෝල්ලීච ඊළඟට අපටිවාණිත සතිත සම්පජඤ්ඤං ඉදං උච්චති වියග්ගපඤ්ඤා දිට්ඨි පාරිශුද්ධි පද අර විදී අර දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මය මේ හොඳට තේරුම් ගැනීම පිණිස තේරුම් ගත්තනම් ඒක තව තවත් වැඩි දියුණු කර ගැනීම පිණිස ඡන්දය කැමැත්ත උත්සාහය උස්සෝල්‍ය කියන්නේ ඒකමයි ව්‍යායාමය නොපසුබට උත්සාහය සිහිය නෝන මෙන්න ටික පවත්නවා නම් ඉදං උච්චති ව්‍යග්ගපඤ්ඤා දිට්ඨි පාරිශුද්ධි ප්‍රදානිය ව්‍යාකර පද්‍යේනේ දිට්ඨි පාරිශුද්ධි ප්‍රදානිය කියන්නේ මෙන්න මේකයි තුන්වෙනි මහා ගැඹුරු එකක් නෙමෙයි ඉතින් කියා දෙනකොට තේරුම් ගන්න පුළුවන් කතමංච ව්‍යග්ගපඤ්ඤා විමුක්ති පාරිසත්‍ය පධානියංකම් ව්‍යාග්‍ර පද්‍යේනේ විමුක්ති පාරිසත්‍ය ප්‍රධානියංගේ කියන්නේ මොකක්ද සකෝෂෝ ව්‍යග්ගපඤ්ඤා අරිය ශාවකෝ ව්‍යාග්‍ර පද්‍යේනේ ආර්ය ශ්‍රාවකයා ඉති ඒව රූපින් මා චිත්ත පාඩම සීල පාරිශුද්ධි පධානියංක පධානියං දේන තමන්නාගත ඔන්න අවසානයේ වදාරනවා ව්‍යාග්‍රපත්තේනි ආර්ය ශ්‍රාවකය මේ කියාපෝ ශීල පාරිශුද්ධ ප්‍රධානයන්ගෙන් සමන්මාගත වෙනවා. ඊළඟට දිට්ඨි පාරිශුද්ධ ප්‍රධානයන්ගෙන් සමන්නාගත. දිට්ඨි පාරිශුද්ධ ප්‍රධානයන්ගෙන් සමන්විත වෙනවා. නැත්තිත්ත පාරිශුද්ධ ප්‍රධානයන්ගෙන් සමන්නාගත. සීල පාරිශුද්ධ ප්‍රධානයන්ගෙන් සමන්විත වෙනවා. චිත්ත පාරිශුද්ධ ප්‍රධානයන්ගෙන් සමන්විත වෙනවා. දෙත්‍ය පාරසත්‍ය පදානියංගෙන් සමන්විත වෙනවා. කාරණා තුනම සම්පූර්ණ කරගන්නවා. ඊළඟට ඔන්න භාවනා කරන අයට තැන වදාරනවා. සෝ රජනීයේසු ධම්මේසු චිත්තං විරාජේති. අන්න සිත ඇලෙන බැඳෙන අරමුණු වලින් සිත අන්න වෙන් කරගන්නවා. ඇලෙන බැඳෙන අරමුණු වලින් වෙන් කරනවා. රජනීයේසු ධම්මේසු චිත්තං විරාජේ. අරමුණු වල සිත ඇලෙනවනේ බැඳෙනවනේ. ඒවෙන් හිත වෙන් කර ගන්නවා. විමෝචනීයේසු ධම්මේසු චිත්තං විමෝචේ. චිත්ත මොදාගත යුතු ධර්මයන්ගෙන් මොදා ගන්න. අයං උච්චතේ ව්‍යාග්‍රපච්ඡා විමුක්ති. ව්‍යාග්‍රපච්ඡේන මෙන්න මේක තමයි විමුක්තිය කියන්නේ. එතකොට සීල පාරිශුද්ධ ප්‍රධානයන්ගෙන් යුක්ත වෙනවා, චිත්ත පාරිශුද්ධ ප්‍රධානයන්ගෙන් යුක්ත වෙනවා, දිට්ඨි පාරිපන්ති ප්‍රධානයන්ගෙන් යුක්ත වෙලා රජනීයස ධම්මේස චිත්තං විරාජේ. චිත්ත ඇලෙන බැඳෙන අරමුණු වලින් වෙන් කරගන්න. කොහොමද වෙන් කරන්නේ? ඉතින් භාවනා කළා, මෙනෙහි කළා. එහෙම තමයි. විමෝචනයේද ධම්මේසු චිත්ත විමෝචේති. මුදා ගතියොත් ධර්මයන් කෙරෙහි සිත මුදා ගන්න. ඉතින් ඒව රූපෙන් විමුක්ති පාරිශුද්ධිය අපරිපූර්ණවා පරිපූර්ණස්සාමි පරිපූර්ණං වා සත්‍තදත්ත පඤ්ඤාය අනුග්‍රහස්ථානය. සත්ත ඡන්தோච වායාමෝච උස්සාහෝච උත්සාල්දීච අපපටිවාණේච සත්‍ත්‍ය සම්පජන්න. ඉදං උච්චති විග්ගපඤ්ඤා විමත්‍ය පාරිසද්ධි පදානයි. කොට අතෙන්ට ගිහිල්ලා කරන්නේ මොකද ආදියක් රාභකයා රජනීයේත ධම්මේත චිත්තං විරාජේ සිත ඇලෙන බැඳෙන ඒවට යන ධර්මයන්ගෙන් හිත මුදා ගන්නවා විමෝචනීයේත ධම්මේත චිත්තං විමෝචේ සිත මුදාගත යුතු ධර්මයන්ගෙන් මුදා ගන්නවා ඉතින් අයං මොච්චති විග්ගපඤ්ඤා විමුක්ති පාරිශුද්ධි විමුක්ති පාරිශුද්ධි කියන්නේ ඒක චිත්ත මුදා ගැනීම කෙලෙසුන්ගේ ඉතින් මෙන්න මේ විමුක්ති පාරිශුද්ධිය ලබාගෙන නැතිනම් ලබා ගැනීම සඳහා ලබාගෙන තියෙනවා නම් ඒකට ප්‍රඥාවෙන් අනුග්‍රහ දක්වන්නේ මේ කියලා යම් ඡන්දයක් කැමැත්තක් ව්‍යායාමයක් උත්සාහයක් උස්සෝල්‍යයක් ඊළඟට අපපටිවාණය නනවචන වීරියක් සිහියක් නුවණක් තියනවා නම් මෙන්න මේක තමයි යග්‍රපද්දේනේ විමුක්ති පාරිශුද්ධි පදානංගිය කියන්නේ. ඔය හතර විස්තර කරලා දුන්නා. අපට සීල පාරිශුද්ධි පදානියංග, චිත්ත පාරිශුද්ධි පදානියංග, දිට්ඨි පාරිශුද්ධි පදානියංග විමුක්ති පාරිශුද්ධ පදානියංග කියන පදානියංග හතර. ඒ පදානියංග කියන්නේ අර ප්‍රධාන බීර්ය කරනවානේ. ඡන්தோච වායාමෝච උස්සාහෝච උස්සෝල්හිච අපපටිවාණේච ඔය පදවලින් විස්තර කරේ. අන්න ඒක තමයි ප්‍රධාන වේදිය කරනවා. සත්‍යිච්ච සම්පජඤ්ඤා. ඉතින් ඔන්න ඔය හතර ගැන තමයි එදා ආනන්ද ආඳුරු අර කෝලිය නගරේ කෝලිය නගරේ සාපූගිය කියන ගමේ මේ ව්‍යග්‍ර පද්ද කියන අයට දේශනා කළ ව්‍යග්‍ර පද්ද කියන්නේ ව්‍යග්‍රයාගේ පාදය ව්‍යාග්‍රයාගේ පාදය මුන් ආගිය ගමංගිය මගේ අදාපු ගමට තමයි ව්‍යග්‍ර පත්‍ය කියන්නේ. ඊළඟට ඒකේ උපන් අයටත් කියනවා ව්‍යග්‍ර පත්‍ය කියලා. එහෙමයි ඒක තේරුම ගන්න. ඉතින් ඒ අයට මේ ශීල පාරිශුද්ධි ප්‍රධානියංග, චිත්ත පාරිශුද්ධි ප්‍රධානියංග, දිට්ඨි පාරිශුද්ධි ප්‍රධානියංගයි විමුක්ති පාරිසජ්ජ පදානියංගය කියලා පදානියංග හතරක් දේශනා කරනවා. ඉතින් ධර්මාභෝධය වෙච්ච බවක් මොනවත් එතන කියලා නැහැ. නමුත් මේක ඉතා වටිනා ධර්ම දේශනයක් වුණා ආනන්දාන්තවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කළ මේ කාරණා හතරක්. ඒ ආනිසංස තමයි සත්‍යයෙන්ගේ හිත පිරිසිදු කර ගැනීම දුක් මේ ශෝක පරිදේවයන් නැති කර ගැනීමට දුක් දුම්නස් නැති කර ගැනීමට ආර්ය මාර්ගයේ හිතේ පහළ කර ගැනීමට නිවන් අවබෝධ කර ගැනීමට කියන මේ පංචානිසංශයක් ලබන්න පුළුවන්. ආනිසංස පහක්. ලබන්න පුළුවන් කියලා ආනිසංසත් ඊළඟට මේ මනෝදමේ ප්‍රධානංගය හතර කියන්න කියලා ආනන්ද ආඳුර මේ සාපූගිය ගමේ ව්‍යග්‍රපද්ද කියන ජනපද වාසීන්ට එහෙම දේශනා කළා. පින්වත්නි ඉතින් දැන් කාලය ගත වුණා මේට වැඩි කාලය ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ හැමදෙනාම ඊටාම හොඳින් ගන්න